මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සීළු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගුවන් විදුලියට ලියන්නේ කලාශූරී මුදල් නායක සෝමරත්නන් සමග ජේෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී වලව්ව කේන්ද්‍රීය කරගත් මුවන් පැලස්සේ විචිත්‍ර සිද්ධි වින්‍යාසවල එන චරිතාන්තර සචලතාව සමග තවදුරටත් ආරච්චිරාලගේ හා මණිකේගේ චේෂ්ඨා විගඨනය ප්‍රබල කුණාටුවක් බවට පත් කෙරේ. මුවන් පැලස්සේ මූකලානේ දූෂිත ව්‍යාපාරිකයින් උනුන්හා කුලල් කා ගැනීම ගැටීම සමග තවදුරටත් ඒ සාමයත් සදාචාරයත් සුස්තිරව ප්‍රතිස්ථාපනය කිරීම පිළිබඳ ද්වන්දනාත්මක කලබගැහණිය අද මුවන් පැලසෙන් ඔබ සඳහා ගුණට මුදා හැරේ. පුංචෝ පුංචෝ පුංචෝ කොමේ ළමයි එකෙක් පේන්න මේ උදේ දෝපු කිරි දෙක තාමත් ගාලේ බෝතල් ටික හොදලා බෝතල් වලට කිරි දාන්න ඕන. ඒවා කඩකාරයට ගෙහුම් දෙන්න ඕන. මොකද මොකද මේ අපේ අම්මා කෑ ගහන්නේ? කෑ නුගහ පුළුවන්ද? ගාලි හරක් ටික බඩගින්නේ. උන්ට අර වල් මිටි දෙකවත් ගොහින් දාන්න එපාද? මේ සේරෝම දේවල් මම්ම කරන එකයි බලන් ඉන්නවා. මම්ම කරන එකයි බලන් ඉන්නවා. අනේ අනේ අපේ අම්මා පුංචට කෑ ගහනවා. පුංච ගාලත්වස් කරලා කිරි බෝතල් ටිකක් කඩේට ගිහුන් දීලා රත්ති හඳයි දෙන්න බෑවුමින් දිගේලි කරන්ටත් ගියා. ඔය කියන ආඩපාලි බැරි වෙලාවත් මල්ලි අහගෙන හිටියනම් අපරාධ හිතක් නරක වෙනවා. ආඩපාලියක් නෙමෙයි පුතේ. ඊයේ කරාබුනේටි වේලෙන්ට දාන්න බැරි වුණා. දන්නවනේ දවස් දෙකක් කව්වට දැම්මේ නැත්තම් පුස්කන විත්තිය. මෙච්චර දවස් මේ හැම වැඩක්ම අපූර්වට කර කර ඉඳලා ඕ හිටිගමම් අතපය කර වුණා වගේ බලාගත්වත බලාන ඉන්නවා අතේ පයේ අමාරුවක් අසනීපයක් නම් බේතක් හේතක්වත් ගන්න එපාය මට ඇති අසනීපයක් නෑ අපේ අම්මා හැබැයි මට ටිකක් ඉස්සරහදයක් නම් තියෙන එක ඇත්ත. ඒත් ඉතින් හැම දෙයකටම වෙද්දු හොයාගෙන දුවන්ටද කියන්නේ? හොඳයි හොඳයි. ඉතින් බින්ද දරාගෙන ඉන්න පුළුවන් නම් මම මේ දඟලන්නේ කරගන්න තියෙන gedara වැඩ ටික ඉක්මනට ඉවරයක් කරගන්නනේ. මට තේරෙනවා. අපේ අම්මා වලිකන්නේ අර රණමුරේ ඇත්තෝ ගෙදරට එන්න කලින් අස්පස් කරලා ඉවරයක් කරන්නනේ. <laughs> නැතිව වින මොකට? රණමුරේ අයියා කවුරු හරි සිදාදියේ කට්ටියක් දොක්කන් එනවා ඇති. ගම්මිරිසොයි කරාඹුයි සේරෝම පැදුරු ටික මං ආවේ වනන්නම් හරි. එතකොට ශාලාව නිදහස් වෙනවනේ. හ්ම් හා හා. මං ඒක බලා ගන්නම්. දුව ගෙහුන් අර නෙළුමිව උදව්වට එක් කරගෙන එන්න. හැබැයි ඉතින් අර සපත්තු පාලමෙන් යන්නේ පරිස්සමෙන්. අද ඇලේ වතුර වැඩි. නෙළුමි ගෙදර හිටියොත් නම් එයි. කෝකටත් මං ගොහින් බලලා ඉන්නම්කෝ. හ්ම් හ්ම්. සුනාංගු නොවි එන්ට හොඳේ පුතේ. <sighs> අපේ අම්මා අහන්නේ අතපය කොරෝනා වගේ බලාගත්තුවතම බලාගෙන ඉන්නේ ඇයි කියලා. ඒත් මං ඉතින් එක හිත දරාගෙන වැඩක් කරන්නේ කොහොමද? සපු මල් අයියව තුන් දොහකින් දැක්කේ නෑ. මගේ ඔළුව තුන් තුනා වගේ. කවුද මගේ ඇස් වහුවේ? මේ කවුද අනේ විහිළු කරන්නේ? විහිළු කරන්නේ නෙළුමි. දෙයෝ ඇයි මේ කොමරියන්ට අනේ? මේ මේ මගේ අතිකේම මේ කඳුළු. මන් දන්නවා. මන් දන්නවා කොමරිය අඬන හේතුව. මොකද හේතුව? මොනවද ඉතින්? සපුමල් මනින්ට ඇති. නෑ නිලුමි. අයියා කවදාවත් මට පණින්නේ නෑ. බැනලත් නෑ. නැත්තම් අම්මල මොනව හරි කියන්ට ඇති. අම්මලට දැන් ටිකක් දැනෙනා වගේ. හරි. අම්මලාට මොනවද දැන් දැනලා තියෙන්නේ? මේ අලුත් කෙනා ගැන කවුද? තිසරිද? ඔවුනේ ලුමි. ඒ අනිසා අයියාගේ හිත ගොඩාක් වෙනස් වෙලා. මං කියන්නේ ඔය මනස්කාරට හිතන්ට එපා කොමරි. එහෙම නෙවෙයි නෙළුමි. තිසරි සපබල්ලා අයියයි දෙන්න. ලෝල්වත්තේ ඉඳලා තනියමත් ඇවිල්ලා. තනියම වෙන්නේ කොහොමද? මහපාර නීමුරි රණමුරි නාරංගමුව නුවන් පැලැස්ස. කොච්චර සෙනග යනව එනවද එහි මෙහා. කවුරු හරි කීව කෙනා මාව කේන්ති ගස්සන්ට බොරු කේලමක් කිව්වද කියලාත් මට දැන් හිතෙනවා. කියලා තියෙන බොරුවක්. ඒක තමයි ඇත්ත. හොඳයි. මම සපුමල් අයියගෙන තහල බලන්නම්කෝ. මේ දවස්වල සපුමල් අයියලා මුලිච්ච වෙනව නේද? එහි එහි වංගුවේ කුරහන් හීනට එනවනේ. ආපුවාම රාජින් සප්මල්ලයියට කියන්න අපේ දිහා ඇවිල්ලා යන්ටෙන්ට කියලා. හා හා හිතේ දුකින් හැඬු කඳුලින් ඉන්නවා කියලා කියන්නකෝ. දෙයිනේ නිලුමි. අහන් අපි අම්මා ඉනවා. යන් යන් ඉක්මනට යන්. මම මේ ඔයාව එක්කගෙන යන්න ආපු ගම. ඉන්න යන්. එහේ නේද ටිකක් කන්නේ. යන්න යන්න යන්න. ජේමිස් ඈ ඔය ඉන්නේ සර්දි මහත්තයා තමයි කස්සහේගේ අයිතිකාරයා. එහෙමද? අම්මෝ මහමුස්පාට තඩි මිනිහෙක් නේ. වතුර විදානේ. හ්ම්. දැන් මේ කංශහයෙන් වලට කරදර ගොඩාක් තියෙනවා කියලා මට එන්ට කියලා පණිවිඩයක් ලැබුණා. හ්ම්. අපි උඹලට මාස්පතා පඩිකුලි ගෙවනවා. හ්ම්. දැන් කී දෙනෙක් උඹලා මේ හේන් වල වැඩ කරනවද? ගොළුවයි තවත් කංශහේන බලා ගන්න දෙන්නෙකුයි මමයි කෝරාලයි. අපි ඔක්කොම පස් දෙනායි. මමයි කෝරාලයි ඉංග්‍රීසි ආණ්ඩුවේ නිලධාරීන් හැටියට අපි බය නැතුව කැලේට ඇවිත් මේව වගා කරනවා. හරි. දැන් මොකද්ද ප්‍රශ්නේ? අපේ කන්සාවගාව කැලේ දැකපු ගබේ මිනිස්සුන්ට අපි කිව්වේ කන්සාව වන්නේ වෙඩික්කාරයා කියලා. හරි හරි. දැන් මොකද වෙලා තියෙන්නේ? වෙඩික්කාරයයි ආරක්ෂාලයි ගබේ මිනිස්සුයි හැමෝම එකතු වෙලා දැන් මාබැද්ද කලාව පීර පීර හොයනවා කංශ වගා කරන්නේ කවුද කියලා. ඈ බං. හ්ම්? එව්ව මම් බලා ගන්නම් කිව්වට මේ ඉදානේ මේ මෝඩ විදිහටනේ වැඩ කරලා තියෙන්නේ. යකෝ මේ වගේ නීති විරෝධී වැඩකට වෙඩික්කාරයා ආරච්චිල. එතකොට මේ ගමේ මිනිස්සු පැටලෙව්වහම මොකද වෙන්නේ? අනික කවුද උඹලට එහෙම පටලවන්න කීවේ? මං කීවද? ඈ මං කීවද උඹලට එහෙම දෙයක් කරන්න? ජේවිස් බෙහෙතවර එනවා එනවා. ඇත්ත කියපන්. මොකක්ද මේ ප්‍රශ්නේ? මොකක්ද උඹලා මේ කරලා තියෙන්නේ? මේකයි වැඩේ. මෙන්න මෙයා මේ ඉන්නේ. ඔව්. අපි කන්සයෙන් මේ වැව්වට ඒව වෙඩික්කාරයා ආරචිලා කරන දේ හැටියට ඒ අයගේ නම් වලට පටලවන්න කියලා අපිට කිව්වා. මොකද ඒ අය මේ වතුරු විදානක හතුරුනේ. ඒ හින්දා උන්ට පොලෝසියට කියලා ගත්වන්න පුළුවන් කියලායි කිව්වේ. අයියෝ අයියෝ නමුත් දැන් මොකද වෙලා තියෙන්නේ? හතුරන්ට ගස්සනවා වෙනුවට ගමේ මිනිසුන්ගෙන් උඹලට නේද දැන් ගුටි ගන්නට වෙලා තියෙන්නේ? ඈ ජේමිස්. එහෙමයි එහෙමයි. ඒ වගේ බොරු චෝදනා දානකොට යකෝ ගමේ මිනිස්සු එකතු වෙලා වැරදි කාරය හොයන්ට පටන් ගන්නවනේ. ඒක තේරෙන්නේ නැද්ද? වතාවක් ආරච්චිල ගමේ මිනිස්සු එක්ක හොරෙන්ම ඇවිත් කංශහේන් වල හිටපු අපට වෙඩි තිබ්බා. ඉතින් මම බැද්දට බැලලා වහන් වුණා. නමුත් අර අඟලේ ධර්මය වලකට වැටිලා වල ඇතුළේම මලා වගේ ඉඳලා බේරුණා. ඔන්න ඔන්න ඔන්න ආයි මත අලි මේ මේ පාරනම් අලි හංචුව වෙන්නේ. ඔය බුදු අම්මෝ වැකන් ගියදි ගිය ඔය එන්නේ මෙහාට. සර්දි මාත්‍රෝ ඉක්කොට. මේ ගල් පොත්තට නැගලා උඩට එන්න. මේ පැත්තෙන් මේ පැත්තෙන්. අම්මෝ අම්මෝ ඇටි අම්මා හැංගි හැංගිලේ වතුර වුණා. අපෝ. පොඩ්ඩෙන් අහුවෝ. අපෝ මේ ඒක නෙමෙයි විදානේ. මේ උඹ උඹ අලිමන්තර දන්නවද? නෑ නෑ දන්නේ නෑ මහත්තයෝ. ඕ ජේමිස් එහෙමනම් උඹවත් අලිමන්තරයක් කියපන්. අලිමන්තරයක්. ඉතින් අලි දකින්නකොට තමයි මේ සද්දි මාත්‍ය අලිමන්තර මතක් වෙන්නේ. ඕම් බලා වෙච්ච කොටවත් අලි මන්තරයක්වත් බෑනවා. අනේ මන්ද අහුවෙච්ච ගෝලියෝ ටික නම් අපූර්වයි මට මෙතාපාර. අර බලපන්න මන්තර මොකුත් නැතුවට අලි රංචුව මාරුවට හැරි දැක්ක නේද? අර කරේ නම්. ඇජේමි. ඉතින් මේ මේ මොකද්ද අර කතාව? මොකද්ද දැන් කිව්වේ අර ආරච්චිලා වෙත් වැඩි තිබ්බා. උඹලා නොමැරි හැංගුණා. එතකොට මේ කොළුවට මොකද වුනේ? කෝ දැන් ඈ ගමේ මිනිස්සු දැන් ඌ ආරච්චිලට බාර දීලා ඇති. මේ ගොළුවට වෙඩි වැදුනා නම් උඹලා හෙව්වේ බැලුවේ නැද්ද ඌ ගැන? කියන්න කිසිම දෙයක් දන්නේ නැහැ. සද්දි මහත්තයෝ බාගදාට ඉතින් නඩු අහනකම් ආරච්චිලා ඌ දඩු කඩේ ගහලා ඇති. මේ ඉදානේ මහත්තයෝ උඹ මොකද දැන් කියන්නේ? උඹ මොකද දැන් කියන්නේ? කංසා වැඩේ පටන් ගන්නට විදානේ අනිත් මිනිහයි දෙන්න එකෙකුට පණන් 25 ගානේ 50ක් අරන් තියෙනවා ඈ එව්ව මම බලා ගන්නම් එව්ව අපේ වැඩ ඒකට මේ මම නැත්තම් අපේ අනික් මහත්තයා හරි ඉන්නවා ඕවා කිව්වට අර වෙඩි වැදිච්ච ගොළුවට මොනවා වුණාද කියලාවත් හොයලා නැහැ උඹලා ඈ ඌ මලාද දන්නේවත් නැහනේ ඈවිදානේ එහෙම නේද කතා කරනවා මොකද මේ ගොළුවා වගේ තමුසේ ඉන්නේ කතා කරනවා තමුසේගේ විධානේ පට්ටම හොඳයි ඔය මම ඉතුරු හරිය කියන්නේ නැහැ තමුසේට. සමා වෙන්න සරිත මහත්තයෝ සමා වෙන්න. වෙඩි වැදිච්ච ගොළුව ගැන හොයලා බලන්න බැරි උනේ. එක එක කරදර හින්දා නෑ. ඒ මට බොරු විතරක් කියන්න එපා විදානි. බොරු විතරක් කියන්න එපා. බලපන් බලපන් ඔය කියන ගොළුව ගැන මේ මේ මේ ජේමිස් දන්න තරම්වත් දෙයක් ඔබ දන්නේ නැහනේ. ඈ විදානි. දැන් මේ ජේමිස් කියන විදිහට වෙදිකාර්යයයි ආරච්චිලයි දෙන්න මේ තරහකාරයෝ හින්දා කංශවගාවට ඒ අය අල්ලලා පොලිසිය ලව්වා ඒ අයට ගස්සවන්නටයි උඹ මාන බැලුවේ ඈ මගේ කංශවගාව උඹේ පුද්ගලික ඉදිරිවාදිකමක් පරිමහ ගන්න පටලෝපු හින්දා මට උනේ මිනිහෝ ලස්ස ගණනක පාඩුවක් ලස්ස ගණනක සමාවෙන්න සද්ද මහත්තයෝ සමාවෙන්න මම වරද පිළිගන්නවා මගේ ලස්සගානක පාඩුවට උඹ විධානයේ වග කියන්ට ඕනේ. උඹ වග කියන්ට ඕනේ. සභාවයට සරිත මහත්තයෝ. සමාවෙන්ට නේද? සමාවෙන්ට. සමාවෙන්ට. සමාවෙන්ට. සමාවෙන්ට. මේ සර්දි කංශවලට වඩා නපුරුයි. භයානකයි. සර්දි කියන දේ මිසක් මින් මඩට උඹලට ඕන ඕන දේ හිතන හිතන දේ කිරීම සම්පූර්ණයෙන්ම තහනම්. තේරුණානේ? එහෙමයි එහෙමයි. හරි. මං මේ වතාවේ අලුතින් එවනවා දෙන්නේ. ඔය උඹලට කරදර කරන වෙඩි තියෙන උන්ට නියම පාඩමක් උගන්වන්නේ දෙන්න. උන්ට ආයි වතාවක් කැලේ මායිමට නොයෙන්ට උන් දෙන්න හොඳ පාඩමක් උගන්වන්න. එතකොට වෙඩික්කාරය ආරච්චිලා ඒගොල්ල ගබේ මිනිස්සු තරම් ආවොත් ඔව් ඒගොල්ල ආවොත් මොකද කරන්නේ? ආවොත් ආවොත් උඹලා පැනලා දුවන්ට එපා. මං අලුතින් එවන දෙන්න ඒ හරිය ඔක්කොම බලාගනි. ඒ වගේම මම මෙහි ආවගත් බලා කිසි කෙනෙකුට කියන්න එපා. කටක් හොල්ලන්න එපා. අපි බලමු සර්දිද වෙඩික්කාරයාද එහෙම නැත්නම් ආරච්චිලද ලොකු කියලා. ආ <coughs> මණිකේ මණිකේ මණිකේ කො කවුරුත් නැද්ද ඔහේ ඈ හීම් බණ්ඩේ හීම් බණ්ඩේ හා හා හා ඇයි ඇයි මේ කතා කොලේ කොළුවනම් කරද්ද ගේලු කරන්ට ගෙහුම් මම මේ මඩපුවක් ටික අවුවේ දාන්නවත් කියලා ලැහැත්ති උනේ ම්ම් කවුද ඔය කුසියේ පැත්තේ කණු කුණු ගන්නවා ඇහෙන්නේ? ආ මේ කාලෙකට පස්සේ අද මේ උක්කුමැණික නගයවිල්ලානේ. ඕ මේ මොකොත් දොස්පස්සේ එහෙම කියන්න එපා ඇහුණද? මේ ආ මේ කියනකොටම නගා එන්නේ. ආ මයි නගා දැකපු කලා බුදු සරණයි බුදු සරණයි හා හා නැගිටින්න නැගිටින්න අද මොකද මේ පැත්තේ රාජකාරියකටවත්ද? නෑ නෑ රාජකාරියකට කියලා නෙමෙයි අපේ අයියා. අපේ අයියා දැක බලා ගන්නටත් එක කියලා ආවේ. ආ ඒක නම් බොහොම හොඳයි. එක කුසේ උපන් ඇත්තන්ට කලාතුරකින්වත් එහෙම හැඟීමක් ඇති වෙන එක අප්‍රමාණ සතුටක් ඉදකඩම් කියන ඒවා අපි ගෙනියන දේවල් නෙමෙයිනේ අපේ අයියා එහෙම නෝකාඩු වලින් තරහ මරහ වෙලා හිටියට ඒව මෙලොවටත් එලොවටත් වැඩක් නෑ මය නගා ඒවා වැඩක් ඇති දේවල් නෙවෙයි. දැන් අපි දෙගොල්ලෝ තරහා මරා වෙලත් පෑහෙන කලක් වුණානේ නේද? දැන් අපේ ඉහනිකට පැහිලා කල වයසත් ගෙවුම් පරණ අරියාදු නෝකාඩු දැන් මයේ හිතෙත් නෑ නගාගේ හිතෙත් නෑ දැන් ඉතින් අපි ඇයි හොඳයිෙන් ජීවත් වෙමු එච්චරයි අපේ අයියට අපේ හිතවල තියෙන ලෙන්ගතුකම එදා වගේම අදත් එහෙමමයි. අඩුවක් වෙලා නෑ අපේ අයියා. හොඳයි හොඳයි හොඳයි. අද මේ උදැහැනක්ගේ ආපික ගැන මට බොහෝම සන්තෝෂයි. මණිකේ මේ මය නගාට ඔය බෙරි මල් පානයක් එහෙම හදලා දෙන්නකෝ. ආ ඈ මේ ආ මණිකේ මේ මට අහන්නත් බැරි වුණා. අර රණමුරේ ඇත්තෝ ගියාද? දවල් කෑමට ගෝමරීලා ගෙදර යනවා කීවා. ඔය කවුරාල මුදලාලි ගෝමරීගේ අම්මගේ වැඩිමහල් සහෝදරයා. දැන් කනේ දකුණේ වැඳලා හිටපු අපූර්ව. <laughs> ඒගොල්ලෝ එහෙම තමයි මැනිකේ. අයියා මලයෝ හැමෝම කොණ්ඩ බඳින්නේ ආඩම්බරේට. ආ මී මුරේ රණ මුරේ ගංගුලත් පිරිමි කොණ්ඩ බඳිනවා තරගෙත. ඔය කවුරාල මුදලාලේ රණ මුරේ කීවට ගමෙන් පිට සෙයිලමට ගෙවුන් තමයි පෝසත් වෙලා තියෙන්නේ. ඔය ඔය ඔය මේ වැද්දරාල වැද්දරාලත් එහෙම කෙනෙක් කියලා සමහරු කියනවා. හප්පා වැද්දරාල යුද්ධ කාලේ යුද්ධෙට බැඳීලා රට රටවල් වල යුද්ධ කරලා හමුදාවෙත් කැපිටෝන් කෙනෙක් වෙලා නෙවෙයි ඔය මනුස්සයා. ඔව් එහෙම මිනිහෙක්. <laughs> හම්බ කරපුවා සේරෝම නැති නාස්ති කරාගෙන. පෙරේදත් වලව්වට ඇවිත් ගියා ඕ. ආ ඒ කියන්නේ මං වන්දනාවේ ගිය දවසේ? ඔව් ඔව් ඔව් ඒ දවසේ තමයි. මේ ගොඩාක් දේවල් තොරතුරු කතා කළා. මොනවද ඉතින් ඔය බැද්දරාල කියපු දේවල්? වැද්දේලාලයි වතුර විදානේ අතර ළඟදී මහා ලොකු රණ්ඩුවක් ගිහින්. ඒ මොකටද? වෙදිකාර්යයා එක්ක පහුගිය දවසක වැද්දේලාල මා වැද්දේ කැලේ ගොහින් බැද්දිරාල උදව්වට වගේ ගෙහුම් තියෙනවා. ඔය එදා වෙඩික්කාරයාගේ වෙඩිල්ලක් කංශහේනක් රැකපු ගොළුවෙකුට වැදිලා. කාලහාමෙත් මා බද්ද කැලේට ගෙවුම් වෙඩි තිබ්බම එදත් හොරෙක් පැනලා ගියා නේද මේක මේක ඊට පස්සේ වෙච්ච සංගෙඩියක් කීප දොහකට උඩදී ওই වතුර විදානේ බැද්දරාලගෙන් ඇහුවලු උඹ ළඟදී වෙඩික්කාරයත් එක්ක මා බැද්ද කැලයට ගියා නේද කියලා <laughs> ඔව් ඉතින් ඉතින් වතුර විදානේ බැද්දරාලට මෙහෙම කිව්වලු අපේ මිනිස්සු මා බැද්දේ කැලේ හේන් කොටනවා. උඹලා ගිහිල්ලා ඒ මිනිසුන්ට වෙඩි තියනවා. ඊට පස්සේ වෙඩික්කාරයටවත් ආරච්චිලටවත් උඹටවත් මා බැද්දේ කැලේ තහනම් කියලා කිව්වලු. වතුර විදානේ මොකෙද්ද? ආරච්චිලට මා බැද්දේ කැලේ තහනම් කරන්ට. ඒක තමයි ඒක තමයි. වතුර විදානේගේ විදානේකම උගේ ඔළුවට ගහලා වෙන මොකද්ද එහෙනම් ආයේ ඇත්තටම බැද්දේරාලත් කැප්ටන් කෙනෙක් නේ ඈ මිනිහට යකා නැගලා උඹ මිනිහෝ උඹේ වැඩක් බලාගනින් අනුන්ගේ වැඩවලට විතරක් ඇඟිලි ගහන්න එන්න එපා කියලා විදානේගේ බෙල්ලෙන් අල්ලලා දෙක කැලලා පාංකඩයක් වගේ වීසි කොලාලු පැත්තකට හොඳ පාඩම හොඳ පාඩම හොඳ දඬුවම කටපූචානන් දොඩන වතුර ලිදානට අම්මා පව් පාසේ මූ බයේම වැටි වැටි දුවන්ට ගත්තලු අන්න දවසකටවත් මිනිස්සු ආන් දවසකටවත් මිනිස්සු ඔය වතුර විදානේගේ වැඩේම අපේ රාලහාමිව නිතරම හැල්ලුවට ලක් කරන එක මණිකේ ඔය මිනිසයාට තියෙන්නේ මා බැද්ද කොටසේ වෙල් විදානේ කොම විතරයි. කලට වෙලාවට වෙල් කුඹුරු වලට වතුර බෙදා හැරීම ගොවීන්ගේ වතුර ගැටලු විසඳන එක ඒ වගේම ඒ ගැන ඉංග්‍රීසි ආණ්ඩුවට රපෝර්තු කිරීම ඒව ගැන එච්චරයි. නෝවත් ආරච්චිල තානාන්තරය කියන්නේ එහෙම සොච්චම් පහ එකක්ද? ඒක නේ. ඒක මේ මා බැද්ද මැද බැද්ද පල්ලේ බැද්ද මීමුරේ රණමුරේ යකේගල ඕවල කයිකාවල විහිර කැටිය පල්ලෙවත්ත නූල්වත්ත දෙයිහා මුදුරුවනේ මහ විශාල ගම් ප්‍රදේශයක් අයිති තනතුරක් නේ ඔව් ඔව් ඔව් එහෙම තමයි එහෙම තමයි යෝ මුවන්පැලසේ ආරච්චිලා කීවාම ඒක මේ රජකමක් වගේ තහනාන්තයක් කියන එක නොදන්න කෙනෙක් නෑ. අහන්නේ කැලේ අලිපටව හොරකම් කරන එක හොයා බැලීම හරි. හොරට ගස් කපන එක හොයා බැලීම හරි. වතුර විධානයේ රාජකාරියක් වෙන්නේ කොහොමද? ඒක වෙල් විධානයේ රාජකාරිය කොටක් නෙවෙයි නෙවෙයි. ඒ සේරෝම අයිති ආරච්චිලාට. හ්ම්. ආ. එහෙමනම් ආරච්චිලාගේ රාජකාරියට වෙල් විදානේ කියන මෝඩිය අත ගහනකොට ඒ හාදිය වලව්වට ගෙනල්ලා නඩු විභාගයක් පවත්තලා මින් මනත එහෙම දෙයක් නොකරන්ට හොඳ වෙයින් කනේ පාර දෙකක් දෙන්න ආරච්චිලට බැරි ඇයි ආරච්චිල වතුර විදානට බයයිද මණිකේ මණිකේ මණිකේ පාරෝය හදන්නේ අර වතුර විදානේ කියන සොකඩයයි මේ ආරච්චිල කියන උත්මයයි දෙන්න කා කොටාවට්ටන්ට චෑ චෑ චෑ චෑ චෑ මණිකේ ඒක නම් බොහොමත්ම අසෝබණයි බොහොමත්ම නාකයි <laughs> ඔන්න ඕක තමයි පොට වරද්දා ගැනීම කියන්නේ මහ ලොකුවට ජගලත්තු කොමට පිත්තල බොත්තම් දාපු කළු කෝට් එකයි බස් තමයි ට්විටර් දෙයි ඇඳලා රාජකාරී කියලා කරපු තරමක් කොලේ පොට වරද්දා ගැනීම. කරපු තරමක් කළේ පොට වරද්දා ගැනීම. ඕ. ඒ අනේ අම්මපා ඒ පාර ඒ පාර මණිකේ මය ඔළුවට යස්සයා නංගවනවා. ඈ මොකද්ද මොකද්ද මණිකේ මං කරාපු පොට වරද්දා ගැනීම? ඈ මණිකේ මණිකේ දන්නවද මේක මගේ රාජකාරී ජීවිතේටම අහපු ලොකුම ලොකුම නිග්‍රහව ලොකුම නිග්‍රහව මේ පොට වරද්ද ගත්තාම රාලහමිට විතරක් නෙවෙයි මගේ ඔලුවටත් යස්සය නගිනවා හොඳට සිහි මොලෙන් අහගන්න එහෙනම්. දොරටු පාලයා ඉන්න ඕනේ දොරටුවේ. ඌ සිංහාසනයට නගින්න එන එක වරදක් නෙවෙයිද? ඈ හැබැයිට. අනේ අම්මපා අනේ දෙයියනේ මණිකේ මණිකේගේ පාඩුවේ ඉන්නේ නැතුව මේ ආරච්චිලගේ මොලේ පිස්සන් කොටුවක් කරනවා ඈ පිස්සන් කොටුවක් කරනවා අනේ යන්නේ නැද්ද පැත්තකට අනේ පිස්සන් කොටුවක් <laughs> කොහෙද කොහෙද ඔය දුහන්නේ අහගන්ට අහගන්ට ඉතිරි හැරියත් අහගන්ට අර වතුර විදානේ කියන පිස්සා මා වැද්ද කැලේට ඇඟිලි ගහනකම් බලාන හිටියා අද ඌ මා වැද්ද කැලේ රජ්ජරුව වෙලා හා ආරච්චිලටත් තහනන්නේ ඉති දාලානේ ඌ ඔන්න ඔය පිත්තල බොතන් කෝට් එක අන්න අර අන්න අර අර අර මේ හේන පඹයට පඹයට අඳනවා හොඳයි පඹයට කට කට කට මේ මොන කරච්චලියක් ධම්මපෑ කණක් ඇහිලා මම පාඩුවේ රාජකාරියක් කරගෙන ඉන්න ඉඩක් දීලා කටවහ ගන්නවා කියේ කටවහ ගන්නවා කටවහ ගන්නවා කටවහ ගන්න මේ වලව්ව පිටන් කොටුවක් නෝනේ අද මුවන් පැලස්සේ රංගපෑම් ආරච්චිලා විජේරත්න වරකාගොඩ මණිකේ ශීලා පරණමානගේ ගෝමරී දිල්කා විමර්ශනීය හඳුවල නිලුමි ප්‍රභා වීරසූරිය ගෝමරිගේ මව නෙළුම් කල්බෝවිල සර්දි මහත්තයා රත්නදී නම්බුගේ වතුර විදානේ විජේසිරි බෝපගේ උක්කුමැනිකා ප්‍රියන්තනී ගමගේ යහම්පත් මුවන් පැලස ගුවන් විදුලියට ලියන්නේ කලාශූරී මුදල් නායක සෝමරත්නයන් සමග ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී නිර්මාණ සංකල්පනා සම්බන්ධීකරණය රෝහණ සිරිවර්ධන නාද ශික්ෂණය සඳරුවන් ලියනකේ සංස්කරණය ජයන්ත චන්ද්‍රලාල් මොන් පැලස නිෂ්පාදනය නන්දා ජයමාන්